ඊළඟ එක ඊළඟ තව දින ධාන්‍ය ධාන වෙන්න. ඉතින් ධාන කර්ම සියල්ල අකුසලය ලෙස හැඳින්විය හැකිද? මොනවද? පින පව පව පින ධාන කර්ම සියල්ල අකුසල කර්ම ලෙස හැඳින්විය හැකියි. එහෙම හඳුන්වන්නේ කොහොමද ඉතින් අකුසල් වෙනයි කුසල් වෙනයි ඉතින් ඒවට තෘෂ්ණාව අප්‍රහීන නිසා අවිද්‍යාව අප්‍රහීන නිසා ඒවා භවගාමී කුසල කර්ම. ඒ ඒ නිසානේ දැන් මේ මහා චත්තාරිස්සක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංග මාර්ගයේ කොටස් දෙකකට බෙදලා ගන්නවා. ලෞකික ලෝකෝත්තර. ඒතකොට ලෞකික වශයෙන් උපදවන කුසල ධර්ම ඒවා සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක. ඒවා කුසල් තමයි. කුසල් වුණාට අර ලිඳේ යට රොන් මඩ තියෙනා වගේ ඒ පැනත්තා අකුසල මූලය අහෝසි කරලා නැහැ. අකුසල මූලය අහෝසි කරලා නැති නිසා ඒ අකුසල මූලය යට තියෙනවා. ඒ තියෙන නිසා ගින්න යට තියෙනකොට ඒකෙන් උඩ තියෙන දේ ටිකෙන් ටික රත් වීමටපත් වෙන්න වගේ අර කුසල ක්‍රියාවක් තමයි කරන්නේ. එතන කුසල්සිතයි කියා කිව යුතු යකුසලේ අවදි වෙලා පරිඋත්ථාන තත්ත්වයටපත් වෙලා නැති නිසා එතකොට පරිඋත්ථාන වශයෙන් අකුසල් මතුවෙලා නැත්නම් එතන ලෝභ ද්වේෂ මෝහ මතුවෙලා නැත්නම් අලෝභ ද්වේෂ මෝහ නම් තියෙන්නේ. ඒකට කුසල්සිතයි කියලා කියන්න වෙනවා. ඒකට තමයි කුසල්සිත කියන්නේ. හැබැයි ඒකට කුසල්සිත කියනවා ඒතනත්ත තාම කෙලස් ප්‍රහාණය කරලා නැති නිසා අප්‍රහීන වශයෙන් අර ක්ලේශ මූලයන් තියෙනවා. ඒ මූලයන්ගේ යම්කිසි බලපෑමක් මේ කුසල්සිත වලට ඇති වෙනවා. ඒ නිසා ඒ කුසල්සිත විසින් අනාගත විපාක ඇති කරනවා. ඒ විපාක තමයි පුඤ්ඤ භාගියා පුණ්‍ය භාගී විපාක උපදිවේපක්ක පංචස්කන්ධයක් ඇති කරනවා. ඇයි ඒ සාසව ආශ්‍රව සහිතයි. අවිද්‍යාව තෘෂ්ණා කියන මේ ආශ්‍රව වලින් යුක්තයි. කාමාශ්‍රව, භවආශ්‍රව, දිත්තාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මේ ආශ්‍රව වලින් යුක්ත නිසා. ඒතකොට ඒ නිසා ආරෂ්ඨාංග මාර්ගයේම දියුණු කළා වුණත් ඒක ලෞකික මට්ටමින් පුහුණු කරනකොට ඔය සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්කා කියන තැන තමයි තියෙන්නේ. හැබැයි ඒවා කුසල්. ඒවට අකුසල් කියන්න බෑ. අර ක්ලේශ මූලයන් දුරු කරලා නැහැ කියලා සියලු කුසලුත් අකුසල් කියලා ඒ ගොඩට දාන්න බෑ. ඒක ධර්මානුකූල විග්‍රහයක් නෙමෙයි. එහෙම වුණොත් ඒක ලොකු පටලැවිලි. කුසලය කුසලය අකුසලය අකුසලය දෙක වෙනම හඳුනා ගන්න ඕන. හැබැයි අකුසලය විතරක් නෙමෙයි කුසලයත් మతు විපාක ඇති කරන්නේ අවිද්‍යා තෘෂ්ණා ඒකේ අප්‍රහීනව තියෙන නිසා. ඉතින් ඒක හඳුනා ගන්න ඕන අර ක්ලේශයන්ගේ අවස්ථා තුන. අනුශය, පරිඋත්ථාන, ව්‍යතික්‍රමන වශයෙන්. එහෙනම්